නිද හසේ නිල් ගුවන පුරා කොළඹ 105.7 රන්ගිරි ශ්‍රී ලංකා කවිත්වයක සාරානුප්‍රාප්තියක පුනරාවලෝකනය ආසයුරු නැති මට ආලෝකෙ ගෙන දේවි සංසාරේ සුදා සුදා රැවුනා රසයෙන් මිහිර දැනුම කැතිව විදී ඉතිරි නියුගී සරණ බක්මී වේවා බක්මී මිතුරනි මේ තේමානාදය ඔබට පවසන්නේ සිංහල සිනමාවේ මතකයන් ඔබට රස විඳින්න ලැබෙන වග මේ තේමා වාදනයේ තරම්ම ඔබේ හිත්ගත්තු ඔබ ආදරය කරපු ගීත අපි මෙතෙන් සිට විනාඩි 45කට වැඩි සංඛ්‍යාවක් ඔබට සමීප කරනවා. ඒ මේ රැය ඔබේ ආත්මීය මිහිරි මතක රැය බවට පත් කරමින් ඒ සඳහා සිංහල සිනමාවේ මුල්ම ගීතවල රසයයි අපි ඔබට ගේන්නේ. එනිසා තමයි ඔබ අපිට එක්ක හැමදාමත් බොහොම සතුටින් සම්බන්ධ වෙලා ඉන්නේ. ලංකාවෙත් අන්තර්ජාලය ඔස්සේ අනෙකුත් රටවල ඉඳලා අපේ මාදරණීය රසිකයන් මේ වැඩසටහන රසවිඳින්න. එනිසා අපි අද තෝරාගත්ත ඔබේ ඉල්ලීමත් එකතු කරගෙන ඉතාම රසවත් වුණු ගීත පෙළක් මාලය කළ තරුණිය මණ්ඩලිකා සුජීවා නිම්බලල්ල සරුබිම මල් කැකුළු රජදරුවෝ චංචල රේඛා සමග මාතරාචි කියන චිත්‍රපටවල ගීත අපි රස විඳින ඒ මිහිරි කමලේ මෙත්තංගලේ නිල්ගී ඔබදා දැන්නේ පිළිතේ මාමත මඩලේ දරන්තරු කරදා ඔබන කොනුඹලකි දුවන්න කවත්තේ ඔබන කොනුඹලකි මෙච්චර ලස්සන සුන්දර ඔබේ කුටිය තින්දකා ලස්සන මාතරු නිවන් පළතුරු කැටි කැටි නටනා ආ කෙන්දෝ කෙන්තරු කෙන්තරු දෙකක් ජීවිතුනා මංගල ලෝකෙ මංගල සීනුවකින් හදන දුනා పిందమ్మ గమ్మ పెన్నుల పటల పిందమ్మ గమ్మ కత్తిట తరిచి పెన్నుల కడల రత్నపురేది ఆరాం తిరిగి తిరిగి రాంతుల్లా 1959 පෙබරවාරි මාසයේ 20 වෙනිදා පෙරගත වුණු චිත්‍රපටයේ ගීත කිනාද වැඩසටහන අපි ආරම්භ කළේ ලබුණාත් ඩීවී සෙනවිරත්න විසින් රචිත මා ආලය කළ තරුණීය චිත්‍රපටයෙන් තමයි මේ චිත්‍රපටයට කතාව පාදක වෙන්නේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ දීපද රචකයා සිරිසේන විම්රවීර සංගීතවත් කළේ ශිල්ටන් ප්‍රේමරත්න ගීතය ගානා කළා ජී.එස්.පී. රාණි පෙරේරා සමග සහාය ගායකයා මිත්‍රණිය නම් අපි තවත් රසවත් වුණු මතකයකට යන්න කැමති අර රුක්මනී දේවිගේ හඬ සහ අල්හාජ් මොහිදින් බේගේ හඬ එකට මුසු වුණු 1963 වසරේ ජූලි මාසයේ 26 වෙනිදා තිරගත වුණු මංගලිකා චිත්‍රපටයේ ගීතයකට සිංහල සිනමාවේ අපූර්ව සිද්ධියක් සිද්ධ වෙනවා ප්‍රදර්ශක මණ්ඩල දෙකක් තුල ඒ සීමා සහිත සිරෝම් තියටර් සහ සීමා සහිත සිනමා සමාගම මේ මංගලික චිත්‍රපටියක් උඩරට මණිකේ නැමැති චිත්‍රපටියක් මේ සිනමා සමාගම් දෙක විසින් නිෂ්පාදනය කරනු ලබන්නේ එකම කතාවක් තේමා කොටගෙන මංගලිකා චිත්‍රපටයේ කල්ලතුර් කන්නම්මා නැමැති දමලේ චිත්‍රපටයට උඩරටමනකේ චිත්‍රපටිය මේන් චුට්‍රහුංගී නැමැති චිත්‍රපටයෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ ඒ වගේම තමයි 1963 ජූලි මාසේ 26 වෙනිදා මංගලිකා චිත්‍රපටියත් 1963 ජූලි මාසේ 27 වෙනිදා උඩරට මෙලකී චිත්‍රපටියක් තිරගත වෙනවා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ශ්‍රීලං තියටර් සා සමාගම අධ්‍යක්ෂකවරයා බී.ඩබ්ලිව් ජයමාන්නන් සංගීතවත් කලාම් මොහම්මද් සාලි ගීත රචකයා ඒ.ජී. දසොයිසා ගීතේ ගාන කරන රුක්මනී දේවි සමග අල්ලාජ් මොහිදින් බෙග් චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ රුක්මනී දේවී සමග සේනාධීර කුරුප්පු ගිහින් Est-tu ඒ ගීතයකට සුජාතා පෙරේරා මේ ගීතය ගයන්නේ බලන්න මේ ගීතයේ රසය ඔබ රස විඳ ඇගේ අනික චිත්‍රපට ගීතත් එක්ක සංසන්දනය කරොත් එහෙම කොයිතරම් වේලාවක් වෙනවද ජීවා චිත්‍රපටයන් සිංහල සිනමාවට ඉතාමත්ම මිහිරි ගීත හතක් එකතු කරපු චිත්‍රපටයක් චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ ජෝ දේවානන් ඔහුගේ පළමුවෙනි සිනමා නිර්මාණය විදිහට සංගීතවත් කළා එම්.එම්. හක් ගීපද රචකයා ධර්මසිරි ගමගේ මේ ගීතය සුජාතා පෙරේරා විසින් ගායනා කරන්නේ චිත්‍රපටයේ කාන්ති ලංකාව වෙනුවෙන් රෝයිද සිල්වා සමග කාන්ති ලංකා ප්‍රධාන චරිත නිරූපණය කළ සුජීවා චිත්‍රපටය. மனமல்கி මතකද තියාගෙන මේ වෙලාවේ ඔබට ආදරෙන් මතක් කරන්නේ බත්නේ විල්ලුව වෙන නිසා ඔබ ගොඩක් දෙනෙක් අපිට විවිධ ගීත සම්බන්ධයෙන් මතක් කරලා එවනවා ඒ ගැන සතුටුයි ඒ ගීත අපේ දෙවියන් ප්‍රචාරය වෙයි පැහැදිලිව ඔබ ගීතය මොකක්ද චිත්‍රපටය මොකක්ද කියලා ලියන්න පුළුවන් නම් වඩා පහසුයි අපිට තෝරා ගන්න ඒ කාරණයක් මතක් කරනවා ඉතින් අපිට ලියන්න පුළුවන් ඔබේ මේ මතකයන් වගේම ඔබ දෙවන සතියේ ආදරණීය වාසික රසකාරී විදියට සහභාගී වෙන්න කැමති නම් ඔබ කැමති ගීත නමයකුත් ඔබේ ලිපිනේ දුරකථන අංකයක සහිතව අපිට ඒ ලිපියත් යොමු කරන්න පුළුවන් වෙන මේ ලිපිනේට නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. ඉතින් ඔබේ රසය වෙනුවෙන්මයි අපි මේ මුල්ම ගීත ඇසුරු කරගෙන මේ රසය ඔබට සමීප කරන්නේ මේ ගන්න උත්සාහය මම හිතන්නේ ඔබ ආදරයෙන් වරඳ ගන්නවා කියන විශ්වාසය අපගාව තියෙනවා. අපි යමු ඊළඟ ගීතයට 1970 වසරේ නොවැම්බර් මාසයේ 18 වෙනිදා පෙරගත වුණු සිටි ප්‍රනාන්දු ගායනා කරපු මේ ගීතය නිම්බලල්ල චිත්‍රපටයටයි ඇතුළත් වුණේ. චිත්‍රපටය නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළ සංගීතවත් කළ රංගිත් ලාල් දීපද රචකයා මහින්ද අල්ගම නිශංක අමරසිංහ ජානකී කුරුකුල සූර්ය අමරසිරි කලන් සූර්ය සෝනා මල්ලවාරච්චි තිස්ස විජේ සුරේන්ද්‍ර දිනෝක ආම්නී වගේ අය එදා නිම්වලල චිත්‍රපටයේ රංගපෑවා නයි පළවෙනි චිත්‍රපටයේ වුණා මේ නිම්වලල සීටි ෆර්නෑන්ඩෝ මේ ගීතය ගායනා කරනවා චිත්‍රපටයේ සීටි ෆර්නෑන්ඩෝ කුලලු සැලෙන වෙලාවේ නිරා බඳු සතුටු වේවා නානදීනේ ලවන් සිටිදී අල්තුමරු මල්සයා ඇදී කාලෙකින් වශයෙන් දෙබක් නෙළුව වැඩසටහනෙනුත් ඉතින් ගොඩක් දෙනෙක් අපිට මතක් කරලා තිබුණා සිටි ප්‍රනාන්දුගේ ගීතයකුත් ඇතුළත් කරන්න කියලා. මොන ගොඩක් දෙනෙකුට සතුටු ඇති අද අපේ ඒ ඉදිරිපත් කිරීමත් එක්ක. සර්බි මිත්‍රපටයට යන් 1967 වසරේ ජූලි මාසයේ 12 වෙනිදා තමයි සර්බිම පිරගත වන්නේ. මේ ගීතය මිල්ටන් පෙරේරා සමගින් සුජාතා පෙරේරාගේ ගැයුමක් මේ ගීතත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහනවා. පළවෙනි වතාව. හෙළදිව ෆිල්ම් ආර්ට් වෙනුවෙන් SBS සෝමරත්න සරුන්ව නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂ ගෞරවයා එල්.එස්. රාමචන්ද්‍ර සංගීතවත් කළේ චිත්‍රපටිය ෂෙල්ටන් පෙරේරා ගීපද රචකයා කරුණරත්න දේශකර ශූරින් ජෙනී විනිස්ත්‍රීදා සමග මිල්ටන් ජයවර්ධන ප්‍රධාන චරිත නිරූපණය කළා චිත්‍රපටියේ මේ ගීතය ගයන්නේ ජෙනී විනිෆ්‍රීඩා සහ මිල්ටන් ජයවර්ධන වෙනුවෙන් එක පෙළගස්සනකොට ඔබට තේරෙන විවිධ වර්ෂයන්වල විවිධ තේමා රැකක්තු චිත්‍රපටවල මේ ගීතත් විවිධ සංගීත ශෛලීන් රටාවන් විවිධ ගායන හැඩයන් එක්ක නිර්මාණය වුණු වග ඒ තමයි මේ ගීතවල තියෙන රසය විතරක් නෙවෙයි අපේ වැඩසටහනේ තියෙන මේ සංකලනය නිසාම ඔබට වෙනත් රස ඇති ආදරණීය වැඩසටහනක් රස විඳින්න ලැබෙනවා කියන විශ්වාසය අපේ ගාව තියෙනවා. අපි සරුබිම චිත්‍රපටයේ ඊළඟට යන්නේ ලලිත් මහත්තයා 1980ට 80 වසරේ ජනවාරි මාසයේ 4 වෙනිදා තමයි මල් කැකුළු චිත්‍රපටය පෙරගත වෙන්නේ. මේ ගීතය මම හිතන්නේ ඇත්තටම ලස්සන ගීතයක් ලස්සන දැසක් ගැන කියන බ්‍රිටන් මලවාචි සමගින් බ්‍රිටන් මලවාචි සමගින් ශාම් කොන්සේකා ගීතය ගායනා. මල් කැකුළු සමරසිංහ චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනය කරන්නේ පීසේනද සිල්වා අධ්‍යක්ෂකවරයා සේන සමරසිංහ සංගීතවත් කලා සරත් දසනායක ගීත රචකයා කේඩීකේ ධර්මවර්ධන ගාමිණී ෆොන්සේකා ශ්‍රියානි අමරසේන ෆරිනා ලයි රෙක්ස් කොඩිපිලි සේනක පෙරේරා විමල් කුමාර් ද කොස්තා සමග බන්දු සමරසිංහ චර්ත නිරූපණය කළා චිත්‍රපටියේ මංගල සාදයක මේ ගීතය ගායනා කරමින් රඟපෑවා මිල්ටන් මල්ලවරච්චි සමග ශාම් ෆොන්සේකා together. ගීත තුනක් අදාහන වෙලාවක වෙනවා රජදරුවෝ චිත්‍රපටයේ සහ චංචල රේඛාත් ඒ වගේම මාතරාච්චි චිත්‍රපටයේ ගීත. ඔබට ගීත තුන අහන්න ලබා දෙන වෙලාවේ අපි මතක් කරලා තුන අපේ ලිපිණය ඔබේ කැමති ගීත ඒ වගේම ඔබේ අදහස් යෝජනා අපිට වටිනවා මොකද ඒ තුලින් තමයි අපේ වැඩසටහන තව තවත් පෝෂණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ ලියන්න බක්මීවිල්ලුවට නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මීවිල්ලුව රණවීර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල. අපි ඉක්මන් යමු ඊළඟ ගීතයට රජදරුව චිත්‍රපටයේ මේ ගීතය 1991 වසරේ මාර්තු මාසයේ 6 වෙනිදායි අපිට රස විඳින්න ලැබුණා. කුමුදු අතපත්තු නිෂ්පාදනය දයා විමල විර අධ්‍යක්ෂණය සංගීතවත් කලා සෝමපාල රත්නායක ගීපද රචකයා සෝමපාල ලීලානන්ද ගීතේ ගායනා කරනවා ග්‍රේෂන් ආනන්ද චිත්‍රපටයේ සනත් ගුණතිලක වෙනුවෙන් සනත් ගුණතිලක ජීවන් කුමාරනතුංග සවිතා පෙරේරා සමග අනෝජා ගීරසිංහ මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ රජදරුවෝ චිත්‍රපටයේ ද්‍රේෂන් ආනන්ද ගානා කරන ගීතය අද දවසේ ඉතාමත්ම ජනප්‍රිය ගීතයක් අම්මේ මදි අති සිල් කෙරුවා ඉන්නා තැනක ඉඳ පුතා කියා මට අමතන්න දෙන්නම් සොයා ඉන්දුනේ තල්නේ මගේ පැලෙතුම් රජ මැදුරේ අම්මා තෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැදවුනේ වෙවි රස පිරි පිරි රසක් නලවනසේ සමන් නිවන නිවන් පවන පවන් කමන ගුවන් අරණ රංගිරි ශ්‍රී ලංකා අපි ඊළඟටත් යන්නේ ආදරණීය මතකයකට චංචල රේඛා චංචල රේඛා කිව්වම ඔබට ගීත ගණනාවක් මතක් වෙනවා ඒ අතරින් කේන දන්විතක් අමතක වෙන්නේ නැහැ. නීලා වික්‍රමසිංහයන් විතර මලවරච්චිගේ හඬමුසුව 1981 වසරේ දෙසැම්බර් මාසයේ 18 වෙනිදා තමයි චංචල රේඛා තිරගත වන්නේ. සමරසිංහ චිත්‍රපට වෙනුවෙන් පීසේනද සිල්වා නිෂ්පාදනය අධ්‍යක්ෂවරයා සීන සමරසිංහ සංගීතවත් කලා සරත් දසනායක ගීත රචකයා ආචාර්ය අජන්තා රණසිංහ ගාමිණී ෆොන්සේකා නදීකා ගුණසේකර සල්තා ගුණසේකර රොයික්ස් කොඩිපිලි ආදී මේ චිත්‍රපටයේ එදා චරිත නිරූපණය කළ ගාමිණී ෆොන්සේකා සමග නදීකා ගුණසේකර වෙනුවෙන් මේ ගීතය මිල්ටන් මල්ලාරිත් සමග නීලා වික්‍රමසිංහ ගාන කළේ Thank you. වෙච්ච පැල් කුටේට කවදාවත් දුකක් කියලා දැක් දැනුනේ නෑ මහත්තයෝ. අපිට ජීවිත කාලයක් මුළුල්ල දැනුනේ ලානිල් කොය මෙකිරිසුවන්, ඉරුගු කරලි, කුරාන් කරලි සුවඳ. കുരലകാലൻ തിരിവതീല തിരിപുരം කරේ ජනවාරි මාසයේ 11 වෙනිදා තිරගත වුණු මාතර ආච්චි චිත්‍රපටයෙන්. සීමිත ත්‍රිවිඳු චිත්‍රපට නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ සංගීතවත් කළා ආචාර්ය වික්ටරත්නායක ගීත රචකයා ප්‍රේම් කීර්තිද අල්විස් මේ ගීතය චිත්‍රපටයේ ප්‍රධාන නළුනිලි යුවල වන සතීෂ් චන්ද්‍ර එදිරිසිංහ සහ ස්වර්ණා මල්ලවා රචනයෙන් ආචාර්ය වික්‍රමරත්නාකන් සහ සුජාතා පෙරේරා ගායනා කළා. මේ චිත්‍රපටය ඇත්තටම සිංහල සිනමාවට විශේෂ වූ චිත්‍රපටයක් වුණා. අධ්‍යක්ෂකවරයෙකු ලෙස සතීෂ් චන්ද්‍ර එදිරිසිංහත් සංගීත නිර්මාණය කළ වික්‍රමරත්නාකන්ගේ පළමුවෙනි චිත්‍රපටයේ විදියට ගීත රචකයෙකු විදිහට වලිනානාකාරත් ගායකයෙකු විදිහට සුනිල් එදිරිසිංහන් දොරට වැඩි චිත්‍රපටයයි මාතර පාච්චි මේ ගීතය සුජාතා පෙරේරා සමගින් වික්‍රමත් නායකයන් ගායනා Thank you. මරුන් කතරේ අලංකාර සඳුන් සිහින සිහිල් අඳුන්